අයං බදන්තා සාදු සාදු නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස පරිණින්නමිදං රූපං රෝග නිද්දං පබංගුරං විජ්ජති පෝති සන්දේහෝ මරණං තං ජීවිතං තී සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාසී සද්ධා සම්පන්න දායක පින්වතුනි දහම් උපදේශයක් ලබා ගැනීමටයි මුලින් නිවේදක තුමිය සඳහන් කර ආකාරයට ජරා වර්ගයේ ආශ්‍රය කරගෙන පංචස්කන්ධයේ නිස්සාරත්වයේ පිළිබඳව ඔබ හැම දිනාට කාල වේලාවේ හැටියට ධර්ම කරුණු කීපයක් විස්තර කරලා දීලා තමන්ට මේ පංචස්කන්ධය පිළිබඳව යම් අවබෝධයක් ලබා දීමටයි අප උත්සාහ කරනු ලබන්නේ සසර සැරිසරන ඔබත් මමත් මේ පංචස්කන්ධයේ නිස්සාරත්වය අවබෝධ නොකරගත්තොතින් අපට තව කොච්චර වාරයක් මේ සංසාරයේ මේ වගේ ශරීර කූඩු තනමින් නොඑක් ආත්මවල ඉපදෙමින් මැරෙමින් අනන්ත අප්‍රමාණ දුක්ඛ කන්දයන්ට මුහුණ පාමින් සංසාරයේ ගෙවන්න සිදු වෙනවද කියන එක පිළිබඳව අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. පංචස්කන්ධයේ නිස්සාරත්වය අවබෝධ නොකර ගන්නා තරමට සංසාරයේ දිග්ගැසීම වැඩි. යම් පුජ්‍යලයේ මේ පංචස්කන්ධයේ නිස්සාරත්වය අවබෝධ කර ගන්නවද? ඒ තරමට ඔහුට හැකියාව ලැබෙනවා මේ සංසාරය කෙටි කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්නතොනේ මේ වටිනා කාලය අපත යවන්නේ නැතිව කොතරම් වැඩ කටයුතු තිබුණත් ඒව පස්සේ කළා සෑම කෙනෙක්ම මේ කෙටි කාලය මේ ධර්ම දේශනාව සඳහා වැය කරමින් හොඳයි කියලා අපි කල්පනා කරනු ලබනවා. අපි නිරන්තරයෙන්ම නොඑක් විදියෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඒ වුණත් අපි ධර්මයේ පිළිබඳව අපට තියෙන අවබෝධය ඊටාම අඩුයි. වෙනත් ගීතයක් වෙනත් දෙයක් අහනවා වගේ ඒ අහලා ඒ දේ සිතින් ඉවත් කරලා දාන්න හොඳ නැහැ. ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා ඒ හිතේ තැම්පත් කරගෙන එය තමන්ගේ ජීවන ගමන සාර්ථක කරගන්නට උපකාර කරගන්නට ඕනේ. මෙලව ජීවිතය සාර්ථක කරගන්නට උපකාර කරගත්තොත් ඒකාන්තයෙන් ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබගේ අනාගත භවයන් සාර්ථක කරගන්නට හැකියාව ලැබෙනවා. පින්නතොනි ධම්මං විනානත්ති පිතාච මාතා ධර්මයේ හැර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැහැ. තමේව තානං සරණං පතිත්තා. ඒ නිසා යම සරණ යන්න යම පිහිට කරගන්න. තස්මාහි බෝ කිච්ච මඤ්ඤපාය. ඒ නිසා සියලු කටේතු අත්හැර දාලා ශාන්තිනායක මාමේනී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුකයෙන් දේශනා කොට වදාරා තියෙන ධම්මං ධර්මයේ සුණාත හොඳින් ශ්‍රවණය කරන්නට ධාරේත ඇහුව ධර්මයේ හොඳින් හිතේ ධාරණය කරගන්නට ඒ ධාරණය කරගත්ත මතකේ තියාගත්ත ධර්මය අනුව චරාත හැසිරෙන්නේ කියන එක දේශනාවේ සඳහන් වෙනවා එයත් අපි කෙටියෙන් ඔබට සිහිපත් කරමින් මෙලවදීමත් ආනිසංසගෙන දෙන මේ දේශනාව ඔබට පරලවටත් මහත් වූ ප්‍රයෝජනයක් වෙනවා ඒ නිසා සද්ධාසිත ඇති කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අද මේ පින්කමේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන සදැහැති දායක පින්තුන්ගේ පරමාර්ථය මුදුන්පත් කර ගැනීමටත් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටත් වහා මේ ධර්මය අවබෝධ කරගෙන සියලු දුක්ඛ කන්දයන්ගේ මිදී ලබන උතුම් නිවන අවබෝධ කරගන්නට සෑම දිනාටම පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨාන කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරනවාටයි කියලා අපි කල්පනා කරනු ලබනවා. පින්නතොනි මා මාත්‍රිකා කරගන්න දිච්ච ධාතා ධර්මය ධම්මපදයේ ජරා වර්ගයට අයිති ධාතා ධර්මයක්. මේ ධාතා ධර්මය මාත්‍රිකා කරගෙන මූලිකත්වයේ තබාගෙන අපි උත්සාහ කරනවා ලැබිලා තියෙන කාලයේ හැටියට ඔයයන්ට යම් හෝ කරුණු කාරණා කීපයක් අවබෝධ කරගන්නට අවස්ථාව සලසලා දෙන්නට මා මුලින් දේශනා කරන්න දීච්ච ගාථා ධර්මය අනුව බැලුවාම පරිජින්න මිදං රූපං මේ රූපය ජරාවෙන් දිරා යනවා රෝග නිද්ධාම් පබංගුරං රෝගයනට කැදැල්ලක් වගේ කූඩුවක් වගේ විජ්ජති පූති සන්දේහෝ මේ ශරීරය වහා බිඳෙන සුළුයි කුණු මේ සිරුර ඉක්මනින්ම බිඳිලා යනවා විනාශ වෙලා යනවා මරණාන්තං හි ජීවිතං අවසානයේ ජීවිතයේ මරණයෙන් කෙලවර වෙනවා යන්න මේ ගාථාවේ ඊටාම සරල අදහසයි අපේ බොහෝ බෞද්ධ ජනතාව මරණ පොළවල් වලදී මේ ගාථාව නිරන්තරයෙන් අහලා තියෙනවා. සමහරෙකුට මේක පාඩනොත් තියෙනවා. අපි මේ සරල වූ අදහසක් දෙන එහෙත් අපේ ජීවිතයේ ඊටාම වටිනා පාඩමක් කියා දෙන මේ ගාථාව පිළිබඳව තව තවත් කරුණු කාරණා විස්තර කරලා දෙන්න උත්සාහ කරනු ලබනවා. පංචස්කන්ධය කියලා කිව්වහම පින්නතොනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන් පහයි සඳහන් වෙන්නේ. එතකොට මේ ස්කන්ධයන් පහේ එකතුව තමයි අපේ පිළි අරගෙන තියෙන්නේ ශරීරය කියලා. එතකොට ඒක තමයි ඒ ශරීරය තමයි ඔබත් මමත් පිළිගන්නේ මේ ශරීරය මමය මේ ශරීරය මාගේ කියලා විශ්වාස කරන්නේ පිළිගන්නේ. නමුත් පින්නතොනි මේ රූප වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධයන්ගෙන් යුක්ත වූ මේ ශරීරය නිරන්තරයෙන්ම මොකද වෙන්නේ වෙනස් වෙමින් විනාශ ස්වභාවයටපත් වෙනවා ඒ විනාශ වෙමින් විනාශ ස්වභාවයටපත් වෙන යමක් තියෙනවා නම් එය මමය මාගේ කියලා පිළිගන්න පුළුවන්ද බැහැ එහෙමනම් එතන අනිත්‍යයි කියලා සඳහන් කරන්න පුළුවන්. අනිත්‍ය වූ යමක් තියෙනවා නම් එතන ඒකාන්තයෙන්ම දුකයි. දුක් වූ යමක් තියෙනවා නම් ඒ කිසි විටක මමය මාගේ කියලා බාර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ අනාත්මයි. එනිසා මෙන්න මේ කාරණාව තමයි අපි තවත් විස්තර කරලා දෙන්න උත්සාහ කරන්නේ. මේ මමය මාගේ කියලා පිළි අරගෙන ඉන්න මේ ස්කන්ධ පහකින් යුක්ත වූ මේ ශරීරේ විනාශ ස්වභාවය අස්තිර ස්වභාවය තේරුම් නොගන්නා තාක්කල් අපි මොකද කල්පනා කරන්නේ මේ කාම ලෝකේ කාම සම්පත්තීන් කෙරෙහි ඇලිලා ගැලිලා ඒ සැපයි සුඛයි කියන එක පිළිගෙන ඒ තව තවත් Tamanට ජීවිතේට ලං කරගන්න කටයුතු කරනවා විනා එයින් අත්මිදෙන්නට ඉවත් වෙන්නට කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා සංසාරේ තව තවත් අනන්ත අප්‍රමාණ දුක්ඛ කන්දයන්ට මුහුණ පාමින් සංසාරයේ දිග්ගැස්සෙන ක්‍රියාදාමයන් සමුදායකට එකතු වීම පමණයි සිද්ධ වෙන්නේ. ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව තමන්ගේ මේ වටිනා ලබලා තියෙන මේ මනුස්ස ආත්මයේ පිළිබඳව මනුස්ස ජීවිතයේ පිළිබඳව කල්පනා කරලා බලලා ඒ ජීවිතයේ තුලදී තවත් මෙවන් මිනිස් ආත්මයක් අපට කවර කාලයක ලබන්න පුළුවන් වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ලැබුණ මිනිස් ආත්මයේ තුලදී එහි අස්තිරත්වයේ පිළිබඳව තේරුම් අරගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කරලා සැනසෙල්ලේ මියදෙන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. පින්නතොනි මෙහි දක්වලා තියෙන ධර්ම කරුණු පිළිබඳව අපි කෙටියෙන් විස්තර කරලා බලනවා නම් රූපේති පකාසේති අත්තනෝ සහවಂತಿ රූපං රුප්පති විකාරමා පජ්ජති තිවා රූපං මේ රූපේ පිළිබඳව දක්වලා තියෙනවා ස්වකීය ස්වභාවයේ පවසනුයේ හෝ වෙනස් භවත විකාරයට විනාශයට පැමිණින්නේ රූපයයි. තමන්ගේ මේ ශරීරයේ මේ රූපස්කන්ධයේ පිටනවා. මුළු සිරුර නොයෙක් රෝගයන්ට වාසස්ථාන බැවින් රෝග නිද්දන් කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. පින්නතුනි අපි මේ ශරීරයේ නිරන්තරයෙන්ම වයසට යෑම සමගම මේ ශරීරයේ අංග ප්‍රත්‍යංගයන් වහා කැඩෙන බිදෙන සුළු භාවයටපත් වෙනවා. ඒ නිසා ඉක්මනින්ම රෝග බීජ හට ගන්නවා. ඒ නිසා මේ ශරීරයේ රෝග නිද්දන් කියලා හඳුන්වලා තියෙනවා. අපි මේ ශරීරයේ කොච්චර හොඳයි කියලා පිළිගත්තත් ඒකේ ධර්මයේ දක්වලා තියෙනවා බොහොම ලස්සන උපමාවක්. සිවලා තරුණවද ජරසිංහාලයයි කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි තරුණ වූ කිරිඳිවැල පෝතිලතායි කියලා හඳුන්වනවා. ඒ වගේ තමයි එදවස උපන් පුංචි දරුවෙක් වුණත් රන්වන් සිරුරකින් යුක්ත වුණේද ඒ දරුවා නිරන්තරයෙන්ම කුණු වැగిරෙන ශරීරයකින් යුක්ත බැවින් පබංගුරන් කියලා කියනවා. රන්වන් නුවද අතරක් නොතබා නව දොරටුවකින් කෙල සෙම්සොටු ආදී වගුරන නිසා සිරුර පූති සංදේහෝ කියලා සඳහන් කරලා තියෙනවා. බලන්න පින්නතොනි මේ ගාථාවෙන් දක්වලා තියෙන ධර්ම කරුණු දිහා අපේ ශරීරයේ පිළිබඳව මේ කෙටියෙන් විග්‍රහ කරන්නට යෙදුනේ. නිරන්තරයෙන්ම කැඩිලා බිඳිලා විනාශ ස්වභාවයට ලක් වෙනවා. ඒ විනාශ ස්වභාවයට ලක් වෙන ශරීරයේ අංග ප්‍රත්‍යංගයන් පිළිබඳව අපිට තව තවත් විස්තර කරන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ශරීරය නායං මිත්තෝ න ඥාතිච නච කස්සටි සන්තකෝ නිජ්ජීවාසුචී මත්තෝව කේවලං කම්ම සම්භවෝ මේ ශරීරය යහළුවෙක් නොවේ නෑයෙක්ද නොවේ කිසිවෙකුට අයත්ද නොවේ හුදේ කර්මයෙන් හටගත් ජීව රහිත වූ අසුචි මාත්‍රයක්මය බලන්න බුදුරජාණන් වහන්සේ මේ මමය මාගේ කියලා පිළි අරගෙන ඉන්න හොඳයි සැපයි කියලා නිට්ටයයි කියලා පිළි අරගෙන ඉන්න මේ ස්කන්ධ පහකකින් යුක්ත වූ මේ ශරීරය පිළිබඳ උන්වහන්සේ දැක්ුවේ මේක යාළුවෙක් නෙමෙයි. ඒ වගේම නෑයෙක් නොවේ. ඒ වගේම කිසිවෙකුට අයද්ද නොවේ. කිසිවෙකුට අයද්ද නොවේ කියලා කිව්වහම Tamanටවත් අයිති නැහැ. අපි හැඳුන්වුවාම අපි පුංචි කාලේ ඉඳලා හඳුන්වන්නේ මගේ ඔළුව, මගේ මූණ, මගේ අත, මගේ ශරීරය, මගේ අම්මා, මගේ තාත්තා මගේ ගෙවල් දොරවල්, මගේ යාන වාහන ආදී වශයෙන් තමයි අපි හඳුන්වන්නේ. නමුත් මේ කිසිවක් මට අයත් නොවේ. හුදෙක්ම කර්මයෙන් හටගත් ජීව රහිත වූ අසුචි මාත්‍රයක් මෙය. අසුචි කියලා කියන්නේ මේ අපි ඉවත දමන දේවල්. එවනම් ඊයින් කිසිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආන්නේ தത്വයට බුදුහාමුදුරෝ මේ ශරීරය උපමා කරලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ මොකද මේ ශරීරයෙන් වෙන්නේ? අපේ ශරීරය නිරන්තරයෙන්ම ජරාවටපත් වෙනවා. ඒවං ජරාච මච්චෝච. මේ ශරීරය නිරන්තරයෙන්ම ජරා කරා පමුණවනවා. අපිට මේ ජරාවට වයසට ගියයි කියන එක සමහර විට කාම ලෝකයේ කාම සම්පත් භුක්ති විඳිමින් ඒවයි ඇලිලා ගෙලිලා ඉන්න තරමට අපට අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. නමුත් පින්නතොනි බුදුරජාණන් වහන්සේ සඳහා බොහොම ලස්සන උපමාවක් දක්වලා තියෙනවා. දිය ගිය මග සෑරී ගිය පොළවෙන්ද ගිනි ගිය මග දෙවි පිලිස්සී ගිය තනාපත් වලින්ද සුලං ගිය මග කැඩී බිඳී ගිය ගස් කොළන් වලින්ද දැනගන්න ලැබෙනවා. ඒ ඒ ඉඳුරන් දුබල වීමෙන් හා ඇඟ රැලි වැසීම් හිසකේ පැසීම් දත් පැටීම් යන මෙයින් ජරාව ගිය මඟ දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඇසර ඇසර දකින්න ලැබෙන්නේ ජරාව ගිය මගෙහි ඇති වූ මේ ලක්ෂණ පමණයි. බලන්න බුදුරජාණන් වහන්සේ ස්වභාව ධර්මයේ ඔබටත් මටත් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන අවස්ථා තුනක්. ජල ගැලීම්, ඒ වගේම ගිනි ගැනීම්, සුලං හැමීම් කියන මේ කාරණා තුන උපමා කරගෙන මිනිසුන් වන අපට හිතන්න පුළුවන් මිනිසුන් වන අපට හිතන්න පුළුවන් වන ලෝකයාට බුදුහාමුදුරෝ ආගමකින් ભેදයකින් තොරව වටිනා පාඩමක් කියා දෙනවා. අපි හැම කෙනෙකුටම හැම කෙනෙක්ම පාහේ දන්න කාරණාවක් තමයි ලෝකේ නොඑක් විදියෙන් ජල ගැලීම් වලට ලක් වෙනවා. ඒ ජල ගැලීම් වලට ලක් වුණාට පස්සේ ඒවැයි ස්වභාවය පිළිබඳව දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ කඳු කඩාගෙන ඉවුරු සේදීගෙන විනාශයට ලක් වෙලා ඒ ජලපාර ගිය ආකාරය තුලින් අපිට තේරුම් ගන්නවා විශාල සැඩපහරක් ජල ගැලීමක් ඇති වෙලා තියෙනවා විශාල නායෑමක් ඇති වෙලා තියෙනවායි කියලා මේ පොළව හැරිලා ගිහිලා තියෙන ආකාරයෙන් කඳු විනාශ වෙලා ගිහිලා තියෙන ආකාරයෙන් ගෙවල් කැඩී බිඳී ගිහිලා තියෙන ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් ඒ වගේම තමයි කැලෑවල් වල ඇති වෙලා තියෙන ලැබු ගිනි තියෙනවා. ඒ ගින්නේ ස්වභාවය පිළිබඳව. එහෙමත් නැත්නම් ස්ථානවල ඇති වෙච්ච ගිනි තියෙනවා. මේ ගින්න කොතරම් විනාශකාරී ලෙස පැතුරුණාද කියන එක පිළිබඳව ඒ ගින්නෙන් පිච්චිලා දැවිලා අළු වෙලා ගිහිලා තියෙන දේවල් දිහා බලලා අපි උපකල්පනය කරනවා විශාල ගින්නක් මේ ප්‍රදේශයේ ඇති වෙලා තියෙනවයි කියලා. ඒ වගේම මහත් වූ සුලිකුණාට පැමිණෙනවා. ඒ සුලං වේගයෙන් හඹා ගිහිලා තියෙන එක එක් පළාත් වලින් පැතිවලින්. එහෙම මේ හඹා ගිය සුලඟේ භයානකත්වය ඒ වේ සුලඟේ හානිකර තත්ත්වයේ පිළිබඳව කාටවත් සමහරලාට කිව්වට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ ස්ථානවලේ පළාත්වල සිදුවලා තියෙන ගස්කොළන් පෙරලීමෙන්, ගෙවල් කැඩීමෙන් ආදී වශයෙන් සිදු වෙලා තියෙන හානීන් දිහා බලලා මහා දරුණු සුලාන සුලඟක් මේ ප්‍රදේශයෙන් හමාගියයි කියන එක පිළිබඳව ඒ ඇති වෙලා තියෙන නටබුන් හරහා අපි තේරුම් ගන්නවා. ආන්න ඒ වගේ තමයි පින්නතොනි මේ මගේ ශරීරයේ ඇති වෙලා තියෙනා වූ කෙස් ඉදිලා හැම රැලි වැටිලා දත් හැරිලා ඒ වගේ මතපය වාරු නැති වෙලා කන් ඇහෙන්නේ නැතිව ඇස් පේන්නේ නැතිව මෙන්න මේ වගේ தത്വයටපත් වෙනකොට මේ ලක්ෂණ ඉතුරු වෙනකොට අපිට තේරෙනවා අපි ජරාවටපත් වෙලයි කියලා. අපි වයසට ගිහිල්ලයි කියලා. මේ ලකුණු වලින් අපි තේරුම් ගන්නවා. ඒ ලක්ෂණ වලින් තේරුම් ගන්නකොට පුළුවන් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ අපේ මේ පංචස්කන්ධයේ නිස්සාරත්වයයි. අපි දන්නවා බෝසතාණන් වහන්සේ පාරමී ධර්මයන් පුරද්දී මකාදේව ජාතකයේදී තමන් වහන්සේ හිසරවල් බාන කරණවැමියාට සඳහන් කරන්නට දුනා. මගේ හිසේ කෙස් ගහක් සුදු වෙලා තියෙනවා දැක්කොත් මට සඳහන් කරන්න කියලා. ඒ වේලාවේ කරන වෑමියා එක් දවසක සඳහන් කරනවා. ඒකින් ගජතුමා තේරුම් ගත්තා මං මගේ දැන් ජරා ලක්ෂණ පහළ වෙලා තියෙනවා. ඒ නිසා මං මේ සියල්ල හැරදාලා මගේ විමුක්තිය වෙනුවෙන් මගේ පිහිට වෙමින් පිහිට වෙනුවෙන් මම පිටත්ව යන්නට ඕනයි කියලා වනගත වෙනවා නික්කම්ම පාරමිතාව වෙනුවෙන්. ඇයි ඒ තමන්ගේ විමුක්තිය වෙනුවෙන් Tamante මේ රජසැප සම්පත් භුක්ති විඳයි කියලා රාජ්‍ය පාලනය කරයි කියලා තමන්ගේ පරලොවට සුගතියක් වෙන්නේ නැහැ. එදා මේ මකාදේව රජතුමා තමන්ගේ ජීවිතයේ මේ පංචස්කන්ධයේ ලෞකික සැප සම්පත් විඳීමේ නිස්සාරත්වයේ තේරුම් ගත්තා. එදා සියල්ල හැරදාලා ගියා. එමනම් පින්නතොනි අපට පැහැදිලි වෙනවා මේ ජරාව නිරන්තරයෙන් අපේ ශරීරයේ ජරා ස්වභාවයට ලක් කරමින් අනන්ත අප්‍රමාණ වූ දුක්ඛම් කටළු ගෙන දෙමින් ගමන් කරනවායි කියන එක. බුදුරජාණන් වහන්සේ මේ ජරා පිළිබඳව දක්වලා තියෙන්නේ කන්දානම් බේදෝ කලේබ රස්සනික්කේකෝ ඉදං ඔච්චති භික්කවේ මරණං පින්නතුනි මේ ස්කන්ධයන්ගේ බෙදීම සිරුර බහා තැබීම මරණය යනුවෙන් දක්වලා තියෙනවා ඒතර අවසානයේ අපිට උරුම වෙන්නේ මේ මරණය කියන ධර්මතාවයට ලක් වීමටයි. ඒ වගේම ජරාව පිළිබඳව බුදුරජාන් වහන්සේ දක්වන්නේ යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තජතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චති භික්ඛවේ ජරා ඒ ඒ සත්ව සමූහේ ඒ ඒ සත්වයන් පිළිබඳව දි รา යෑම, දිරීම, දත් වැටීම, කෙස්සි දිමීම, ඇඟරැලි වැටීම, ආයු ගෙවීම, ඉඳුරන් මේරීම, ජරාව නම් කියලා දක්වලා තියෙනවා. එහෙමනම් පින්නතුනි අපිට තේරෙනවා අපි හැම කෙනෙක්ම කල්පනා කරන්නට ඕනේ මේ ශරීරේ කුඩා කාලේ ඉඳලා මේ දක්වා ආපු ගමන් මගේ දිහා බැලුවාම ඒ ශරීරයේ වෙන කෙනෙකුගේ නෙමේ මගේමයි. නමුත් ඒක මුල් තිබුණ ආකාරය නෙමෙයි අද තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් විනාශ ස්වභාවයට ලක් වෙලා තියෙනවා. වෙනස් වීමට ලක් වෙලා තියෙනවා. වෙනස් වීමර ලක් වෙනවයි කියලා කියන්නේ මොකක්ද? ඒ වෙනස් වෙන යමක් තියෙනවා නම් ඒක මගේ නෙමෙයි. මගේ නොවන යමක් තියෙනවා නම් එතන තියෙන්නේ පින්නතුනි ඒකාන්තයෙන්ම අනිත්‍ය දුකක් තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ දුක තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ශරීරය පිළිබඳව වර එක දක්වනවා කොසල් රජතුමාට දේශනා කරන්නේ මහරජතුමනි මේ ඔබගේ තියෙන අශ්වරත රන් රෙදි මුතුමැණික් ඔබවලා බොහොම ලස්සට ලස්සනට සරසලා තියෙන රාජරත පවා ඉක්මනින්ම විනාශ ස්වභාවයටපත් වෙනවා. එච්චර හොඳට විසිතුරු කරලා තියෙන රාජරත විනාශයටපත් වෙලා යන්න වගේ ඔබේ මේ ශරීරය ක්‍රමක්‍රමයෙන් ඔය මා මුලින් සඳහන් කර ආකාරයට දි รา යෑමට ඒ වගේම දිරීමට දත් වැටීම කෙස් සිදීම ඉදීම ඇඟ රැලි වැටීම ආයුෂ ගෙවීම ඉඳුරන් මේරීම කියන මෙන්න මේ ලක්ෂණයන්ට ලක් වෙනවා. එනිසා ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අර අස්වරත්වල කොටස් කොටස් විනාශ ස්වභාවයට ලක් වෙන්න වගේ අපේ ශරීරයත් ක්‍රමක්‍රමයෙන් විනාශයටපත් වෙලා යනවයි කියලා මල්ලිකා දේවියගේ අභාවය නිසා කොසල් රජතුමාට බලවත් සංවේගයක් ඇති වුණා. ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාගේ මාලිගාවට වැඩම කරලා හත්වෙනි දවසේදී මල්ලිකාවගේ උප්පත්තිය පිළිබඳව දැක්වීමට පෙර ආතුව කොසල් රජතුමා සමග සාකච්ඡාවක නිරත වෙලා අවසානයේ බුදුහාමුදුරෝ දේශනා කරන්ති දුනේ ජීරන්ති වේ රාජරචා සුචින්තා මේ රාජරත යම්සේ දිරලා යනවද ඒ වගේ තමයි මේ මමය මාගේ කියලා පිළි අරගෙන ඉන්න මේ ස්කන්ධයන්ගෙන් එකතුවක් වූ පංචස්කන්ධයේ එකතුවක් වූ මේ ශරීරයත් විනාශයට ලක් වෙනවයි කියන එක එදා බුදුරජාණන් වහන්සේ කොසල් මහරජතුමාට දේශනා කරන්නට දුනා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වර එක රජගහ නුවර හිටිය බොහෝම රූමත් කාන්තාවක් වුණා රූපනන්දා නැත්නම් ජනපද කල්යාණිය මේ ජනපද කල්යාණිය මරණයේ අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ඇයට දේශනා කරනවා නන්දාවෙනි මේ සිරුරේ හරයක් නම් නැත. ඇතැයි කිසි විටකත් නොසිතව අපට තරම්වත් මේ හරයක් නැහැ. මේ වනාහි ඇට 300ක් නගා කළ ඇට නුවරක් හා සමානය. බලන්න පින්නතොනි අපේ මේ ශරීරය ඇටවල ඇට 300කින් යුක්තයි. නහර 900කින් තමයි මේක ගැට ගහලා තියෙන්නේ. ඒ නිසා මේක හරියට නුවරක් නැත්නම් නගරයක් හා සමානයි කියලා එදා බුදුරජාණන් වහන්සේ රූපනන්දාට දේශනා කරන්න දුනා. ඒ වගේම බුදුරජාන් වහන්සේගේ කාලේ හිටියා සිරිමා කියලා නගර සෝබිනියක්. ඇය පසු කාලයේදී බුදුරජාන් වහන්සේගෙන් ධර්මය අහලා සෝහන් තත්ත්වයට පත්වන්නේ දුනා. ඒ සෝහන් තත්ත්වයට පත් වෙලා සද්ධා සම්පන්න උපාසිකාවක් හැටියට කටයුතු කරන්න දුනා. එය නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේලා නිවසට වැඩමවාගෙන ඇවිල්ලා දම්පැම් පූජා කිරීම සිරිතක් කරගෙන තිබුණා. ඇගේ ශරීරයේ ක්‍රමක්‍රමයෙන් රෝග පීඩාවන්ට ලක්වන්න පටන් ගත්තා. රෝග නැමැති කුරුල්ලන්ට කැදැල්ලක් බවට පත් වුණා. ඒ වුණත් Tamanගේ ශාරීරියේ ඇති වෙලා තියෙන රෝග පීඩාවන් වලට වඩා ඇය කල්පනා කරා මට වික්ෂූන් වහන්සේලාට දම්පැන් පූජා කරන්න තියෙනවා නම් ඒක තමයි මට තියෙන වඩාත්ම සැනසෙල්ල කියලා. නමුත් මේ භික්ෂූන් වහන්සේලා වැඩමවලා ධම්පෙන් පූජා කරත් ඒටි රෝගියන්ගේ සුවයක් ලැබුණේ නැහැ. අවසානයේ මරණයට පත්වන සිදු වුණා. මේ සිරිමාව සියගේ ශරීරය අමුසොහනට ගිහිලා දැම්මට පස්සේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජතුමාට කියනවා මේ නගරයේ ඉන්න සියලු දෙනා මේ සොහනට කැඳවන්න කියලා. බුදුරජාණන් වහන්සේත් ඒ අමුසොහනට වැඩම කරනවා. ස්ථානෙට වැඩම කරලා රජතුමාගෙන් අහනවා මහරජතුමනි පෙර මේ සිරිමාගේ ශාරීරිය වෙනුවෙන් කහවණු ලක්ෂ ගණනින් මිල දීලා ගන්න බොහෝ පිරිසක් ආවා. අදත් මේ ශාරීරියේ එලෙස මිල දී ගන්න කෙනෙක් ඉන්නවද කියලා අහනවා. රජතුමා කියනවා නැත ස්වාමීනි කියලා. එහෙමනම් මහරජතුමනි මේ ශරීරය ඊතරම් මිලකට ඕනේ නැහැ. ඊට වඩා අඩුවෙන් ගන්න කෙනෙක් ඉන්නවාද කියලා අහනවා. නෑ ස්වාමීනි, එහෙමත් ගන්න කෙනෙක් නෑ. එහෙමනම් මහරජතුමනි ලක්ෂ ගණන් කහවණු වලට ගන්න ඕනෙත් නැහැ. ඊට අඩුවට ගන්න ඕනෙත් නැහැ. මේක නොමිලේ ගන්න කෙනෙක් ඉන්නවාද කියලා අහනවා. ස්වාමීනි එහෙම ගන්න කෙනෙක්වත් නැහැ කියලා වදාරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පස්ස චිත්ත කතං බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහු සංකප්පං යස්ස නත්ති දුවං තිති උන්වහන්සේ වදාරනවා බොහෝ දෙනා සුවයයි සලකා විසිතුරු කොට නොඑක් ආභරණ වලින් සරසන ලද මේ සිරුර සිරුරෙහි ස්වභාවය ගති ලක්ෂණ සලකා බලන්නේ කියලා එදා බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජතුමා ඇතුළු පිරිසට දේශනා කරන්නට දුනා. අරුකායන් මේ වන සමූහයක් මේ අපේ ශරීරයේ බලන්න පින්නතුනි මේ මෙලවදීම වන නවයකින් යුක්තයි. දොරටු නවයක් හරියට වනයන් වගේ. මොකද මේවයින් කිසිම විටක හොඳයි කියන දෙයක් පිට වෙන්නේ නැහැ. මේ එක ස්ථානයක්වත් වරුවක් සෝදලා පවිත්‍ර කරලා පිරිසුදු කරලා තියාගන්න පුළුවන් කමක් ලැබුණොතින් ඒවා බොහෝ දුගද හඹන ස්ථානයන් බවට පත් වෙනවා. අපේ කට අපි උදේ පාන්දර නැගිටලා සුද්ධ කරේ නැත්නම් දත් මැදලා පිරිසුදු කරේ නැත්නම් ඒකෙන් ගඳ හමන දුගද නිසා තව කෙනෙකුට ඉන්න බෑ කතා කරන්න බෑ බොහොම අප්‍රසන්නයි. එක වරුවක් එහෙම වරු දෙකක් දවසක් ගත වෙලා ගියොත් ඒ කටෙන් හැමන ගඳ කොච්චරනම් අප්‍රසන්නද. ඒ වගේම අපේ මේ කිහිලි වලින් හැමන දුඟද ඒක දවසට කී සැරයක් නම් ඔබ මේ ශරීරය මේ දාඩියේ ඉවසන්න බෑ දාඩියේ කියලා සුද්ධ පවිත්‍ර කරනවාද පිරිසිදු කරනවාද දාඩිය ගැන තව කෙනෙකුට දරා ගන්න බෑ ඒ වගේ මෙහි නහස් වලින් ගලන සෙම්සොටු කොච්චරද ඒවා අපි කොච්චරනම් පිළිකුල් කරනවාද ඒ වගේ මැස් වලින් ගලන කඳුළු ඒ වගේම කබාදිය සුද්ධ පවිත්‍ර කරේ නැත්නම් අපි කොච්චර හොඳ ශරීරයක් තිබ්බත් පින්නතේ මොකද තව කෙනෙක් අප්‍රසන්නවයි ඒක දකින්නේ. පිළිකුල් සහගතවයි ඒක දකින්නේ. එනිසා මේ ස්කන්ධයන්ගේ ස්වභාවය. එනිසා මේ අනිත් දොරටුත් එහෙමයි. මේවා සුද්ධ කරලා පිරිසුදු කරලා තිබ්බේ නැත්නම් මහා විනාශයක් ඇති වෙන්නේ. ඒකයි කිව්වේ අරුකායන් වන සමූහයක්. සමුස්සිතං මේ නගා සිටවලා තියෙන්නේ කොහොමද? ඇඩ 300කින් හා නහරවැල් 900කින් ගැට ගහලා තියෙන්නේ. මේ ගැට ගහලා තියෙන මේ ශරීරය අපි බොහොම ලස්සනයි සුන්දරයි කියලා පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඔය ගැට ගහන නහරවැල් වලින් ගැට ගහලා තියෙන ශරීරය හැමක් නැමැති රෙද්දකින් වහලා තියෙන්නේ. ඔය රෙද්ද අනිත් පැත්ත හැරෙව්වොතින් මේ නගරේ ඉන්න කපුටන් ඇවිල්ලා ඔබේ ශරීරයට පටන්න පටන් ගන්නවා. ඔබට මේ ශරීරය බේර ගන්න බැරි වෙන ඔය සත්තුන්ගේ. එතරම්ම දුගද හමන එකක් මේ ශරීරය කියලා කියන්නේ. ඒ නිසා මේකේ ස්වභාවය තේරුම් ගන්නයි කියලා බුදුරජාන් වහන්සේ වදාරනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ වර එක නන්දා මෙහෙණියට වදාරනවා නන්දාවනි මෝඩ මිනිසුන් ඉතේ ඕනෑ කමින් බලාපොරොත්තු වන පතන කියන ජරාවෙන් දැදුරු වී යන කිසිසේත් පිරිසුදු නොවන කුණු වූ උඩ යට දෙකින් අසුචි උතුරන වගුරන මේ සිරුර දිහා බලන්න. මේ නොමල සිරුරත් යම්සේ නම් අර මල සිරුරත් එසේමය. ඒ නිසා මේ සිරුර ධාතු වශයෙන් හා ශූන්‍ය වශයෙන් බලව සසරට මින්මතු වැද නොවැදව භවෙහි ආලයේ දුරුකොට කෙලෙස් සංසිඳුවා හැසිරෙන්න කියලා එදා බුදුරජාණන් වහන්සේ නන්දාවට වදාරන්ට දුනා. ඒ නිසා පින්නතුනි අපි හැම කෙනෙක්ම කල්පනා කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ මේ නන්දාවට ප්‍රකාශ කරන්න යෙදුනේ මේ සංසාරේ මේ ස්කන්ධයන්ගේ ශූන්‍යත්වයයි අසාරත්වයයි එහෙම නැත්නම් නිස්සාරත්වයයි මේ පංචස්කන්ධයේ අපි ස්ථිරයි කියලා මමය මාගේ කියලා පිළිගන්න උත්සාහ කරතින් අපට ඒකෙන් බේරිල කරලක් වෙන්න පුළුවන් කමක් නැහැ එනිසා ඔබ හැමදෙනාම දන්නවා බුදුරජාන් වහන්සේගේ කාලේ හිටිය මේ නන්දා තෙරණිය පිළිබඳව. ඇය තමන්ගේ ශාරීරිය වෙනුවෙන් කොතරම්නම් රූපනන්දා කියලා හඳුන්වුවේ ඇය කොච්චරනම් ශාරීරිය වෙනුවෙන් උද්දාමයකටපත් වෙලා හිටියද බුදුරජාණන් වහන්සේ ගාවට ආවේ නෑ බණ අහන්න. අන්තිමට බුදුරජාණන් වහන්සේ ඥාතිවරියා ඇය තෙරණියක් බවට පත් වුණා. ඒ වුණත් බුදුහාමුදුරුවෝ මේ ශාරීරියේ දොස් කියනවයි කියන අදහසින් ආවේ නැහැ. පසුව බුදුරජාන් වහන්සේ ගාට ආපු පැමිණිච්ච වෙලාවක ඈත පියා දැක්කා. උන්වහන්සේ ඉදිරියේ Tamanට වඩා රූපයෙන් ලස්සන තැනැත්තියක් බුදුහාමුදුරන් ඉදිරියේ පවන් සලමින් ඉන්නවා. ඒ කෙරෙහි සිත් යොමාගෙන බලා හිටියයිට පෙනුණා මේ රූපය ක්‍රමක්‍රමයෙන් තරුණ වෙලා මෙදිවියටපත් වෙලා වැඩිහිටියෙක් බවට පත් වෙලා වයෝවෘද්ධ කාන්තාවක් බවට පත් වෙලා අර බුදුහාමුදුරුවෝ ඉදිරියේ ම විනාශේ වැහැරිලා වැටෙනවා දැක්කා. මෙරිලා වැටෙනවා දැක්කා. ඒ දැක්කට පස්සේ නන්දාවගේ සිත ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තත්වයටපත් වුණා. ඒ වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ ඇයට මේ ධර්මයේ දේශනා කරන්නේ. එනිසා එදා රූපනන්දාවට බුදුහාමුදුරෝ මේ පංචස්කන්ධයේ නිස්සාරත්වයේ උගන්වන්න ඊටාම වටිනා ධර්මදේශනාවක් නිහඬව කියා දුන්නා. ඒ ධර්මදේශනාව ඒ දර්ශනය තුලින් රූපනන්දා තමන්ගේ රූපයෙන් ඔද්දාමයටපත් වෙලා අසීමිත ආශාවකින් තමන්ගේ රූපය කෙරෙහි කටයුතු කරපු රූපනන්දා අන්තිමට ඒකේ අස්තිර ස්වභාවය පිළිබඳව නිස්සාරත්වය පිළිබඳව තමන්ගේ නුවණින් අවබෝධ කරගන්නට විදුණා. එදා බුදුරජාන් වහන්සේ රූපනන්දාව ධර්ම මාර්ගයට යොමු කෙරෙව්වා. අර වටිනා පාඩම නිහඬව කියා දීලා. එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් සමස්ත ලෝකයාට මේ ස්කන්ධයන්ගේ නිස්සාරත්වයේ පිළිබඳව නිවැරදිව කියා දුන්නොතින් එය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා වගේම මේ ස්කන්ධයන්ගෙන් යුක්ත වූ මේ ශරීරයන් නොඑක් විදියෙන් සරසලා හැඩ කරලා උපදමලා කටයුතු කිරීම තුළින් ලෝකයාව නොමගට යවන්න පුළුවන් කියන එකත් විනාශයටපත් කරන්න පුළුවන් කියන එකත් පැහැදිලි වෙන කාරණාවක්. පින්නතොනි බුදුරජාණන් වහන්සේ මා මුලින් දේශනා කරන්න දීච්ච ගාථා ධර්මය දේශනා කරන්න දුනේ උත්තරාව කියන සිල් මාතාවන්ටයි. මේ උත්තරා තෙරණිය අවුරුදු 120ක් වයසයි. ඇය තමන්ගේ ජීවිතයේ බොහොම ගෞරවයෙන් පින්ඩපාතේ ගිහිල්ලා ඒ පින්ඩපාතේ වළඳමින් තමයි ජීවිතය ගත කරන්නේ. පින්ඩපාතේ වඩින උත්තරා මෙහෙණින් වහන්සේට පින්ඩපාතේ කරගෙන එනකොට යම් හාමුදුරුවෝ නමක් පින්ඩපාතේ වඩින හාමුදුරුවෝ නමක් මුණ ගැසුනහම ඇය කරන්නේ අර තමන්ට ලැබිච්ච පින්ඳ පාතේ අර හාමුදුරන්ට පූජා කරලා තමන් निराහාරව වැඩ ඉන්නවා. එහෙම निराහාරව වැඩ හිටිය වාර ගණන කොච්චරද කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. අවුරුදු 120ක් වයසටියෝ උත්තරා මෙහෙණින් වහන්සේ දවසක් පින්ඳ පාතේ වඩිනකොට දැන් පළවෙනි දවසේ වැඩියා එදා ලැබිච්ච පින්ඳ පාතේ ඒනකොට හම්බෙච්ච හාමුදුරුවෝ නමකට පූජා කරා. දැන් නැවත වළඳින් පින්ඳ පාත යන්න වෙලාවක් නැහැ. වෙලාව පහු වෙලා. ඒ නිසා निराහාරව හිටියා. දෙවෙනි දවසෙත් එහෙමයි. එදා තමන්ට හම්බ වුණා පින්දපාතේ. ඒ අර පින්දපාතේ වැඩම කරපු හාමුදුරුවමකට පූජා කරා. එදාත් निराහාරව හිටියා. දෙවෙනි දවසෙත් ඒ විදිහට වඩිනවා. එදාත් තමන්ට ලැබිච්ච පින්දපාතේ අර පින්දපාතේ වඩින හාමුදුරුවමකට පූජා කරනවා. निराහාරව හිටියා. දැන් පාරේ වැඩම කරනකොට තමන් ඉස්සරහට බුදුහාමුදුරුව වඩිනවා. ඒ වඩින බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පාරෙන් අයින් වෙනකොට තමන් පොරවගෙන හිටිය සිවුරේ පැටලිලා තමන්ව වැටෙනවා. බුදුරජාණන් වහන්සේ තෙන්ට වැඩම කරලා ඇයට උපස්ථාන කරලා ඇයට මේ ධර්මයේ දේශනා කරනවා. රූප මේ උත්තරා තෙරණියට වදාරනවා මේ රූපය ජරාවෙන් තදින් දි รา යනවා රෝගයනට කැදැල්ලක් වගේ වහා බිඳෙන සුළුයි කුණු මේ සිරුර වහා විනාශ වෙලා යනවා. ජීවිතය මරණය කෙලවර කොට ඇත්තේ කියලා බුදුරජාණන් වහන්සේ මේ උත්තරාතිරණියට දේශනා කරනවා. ඒ ධර්මයේ අහලා ඒ ධර්ම මාර්ගයටපත් වෙනවා. ඒ නිසා පින්නතොනේ එදා බුදුරජාණන් වහන්සේ ඇගේ පරලොව ජීවිතයේ තේරුම් ගන්නට අවබෝධ තේරු සත්‍ය අවබෝධ කර ගන්නට ඇයට උපකාරී වුණා. එමනම් ඇය තමන්ගේ ජීවිතයේ ස්වභාවය පිළිබඳව තේරුම් ගත්තා. ඔබත් මමත් කල්පනා කරන්නට ඕනේ. අපි හැම කෙනෙක්ම මේ ශරීරය මමය මාගේ සුන්දරයි සැපයි කියලා පිළි අරන් ඉන්න මේ ශරීරය නිරන්තරයෙන්ම විනාශ ස්වභාවයටපත් වෙලා යනවා. දැන් රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ සෑම දෙයක් මෙහිමයි පින්නතුනි. ඒ නිසා අපේ සෑම දෙයකම මේ ලක්ෂණය මෙන්න මේ විදිහට තමයි. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්නට ඕනේ මේ ස්කන්ධ පහේ ස්ථිරත්වයක් නම් නැහැ. කිසිම මොහොතක මේ ස්කන්ධයන්ගෙන් යුක්ත වූ ශරීරය සැපයි කියලා ගන්න පුළුවන් කමක් නැහැ. සැපයි කියලා ගන්න තාක්කල් අනන්ත වාරයක් මේ සංසාරයේ අප්‍රමාණ දුක්ඛම් කටලුවට මුහුණ පාමින් මේ සසර ගත කරන්න සිදු වෙනවා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම මේ ධර්මානුශාසනාව තුළින් ඔබේ ජීවිතවල ජීවිතයේ නිස්සාරත්වයේ යම් හෝ ආකාරයකින් තේරුම් අරගෙන ඒ තේරුම් ගන්නට උත්සාහ කරන්න. ඒ උත්සාහ කිරීම තුළින් ඔබට පුළුවන්කම ලැබෙනවා මේ සංසාරේ පවට බයවෙන් ජීවත් වෙලා මේ කාම සම්පත්තිය වලින් වෙන් වෙලා සසර කතරින් එතර වී ලබන උතුම් වූ නිවන් මාර්ගයට පිවිසෙන්නට ඉක්මනින්ම හැකියාව ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා ඔබට මේ ධර්මානුශාසනාව ඒකාන්තයෙන්ම පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන ලබනවා. ධර්ම ශ්‍රවණය කරපු බාප හැමදිනාටම මේ උතුම් කුසල ධර්මයන්ගේ බලමහිමින් ජාතියක් ජරාවක් මරණයක් නැති සදාකාලික සැපෑති උතුම් අමා මහ නිර්වාණය පසක් කරගන්නට මේ ධර්මානුශාසනාව හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං සදා ධර්ම ශ්‍රවණානි සංස කුසල ධර්මයන්ගේ බල මහිමේ පූර්වෝක්තමිය පරලවගිය ඥාතීන්ටත් සුජීවත්ව වාසය කරන ඔබ අප හැම දිනාටත් ධර්මශ්‍රවණය කරන්ටි දුනා වූ ලක්ෂ සංඛ්‍යාත සදැහැති බෞද්ධ ජනතාවටත් සෑම දිනාටම තුතුන් අමා මහ නිවන් පිණිස මේ පින පාරමිතාවක්ම වේවායි සිතා සදහැසිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුයි සාදු සාදු සාදු සදහැවතුනි ධම්මපදයේ ජරා වර්ගය ආශ්‍රයෙන් පංචස්කන්ධයේ ඇති නිස්සාර බව පැහැදිලි කරමින් අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ හොරණ රාජමහා විහාරවාසී හොරණ ධම්මරතන මූලික පිරිවෙනේ පරිවේනාධිපති හොරණ රාජමහා විහාර භාරකාර ශාස්ත්‍රපති පූජ්‍යපාද හොරණ ජිනානන්ද ස්වාමින්වයන්න් වහන්සේ